උදාන පාළිය කියලත් කියනවා මේකේ සඳහන් වෙන වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේදී කෙනෙකුට තාම සම්පූර්ණ කරගන්න බැරි චේතෝ විමුක්තියක් නැත්නම් හිතේ එකලසක් සමාධියක් සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු පහක් සරුවචන් වහන්සේ තමන්නාචිකේ සර්වඥතා ඥානේ මහා කරුණාවේ මේ මේ ගිය ස්වාමීන් වහන්සේ අමතලා දේශනා කරනවා. කෙසේ නමුත් මේ ගිය ස්වාමීන් වහන්සේගේ ඒ එලිවෙල් ඉදරවිච්චේ ධර්ම කාරණා <clears throat> ආනන්ද මහා ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන එවුවා සංගායන අවස්ථාවේදී නවංග සත්තු සාසනයේ උදාන ගාථා වශයෙන් උදාන පාළිය වශයෙන් සංග්‍රහ වෙලා තිනවා බොහොම විචිතුරු ධර්ම කොටසක් තමයි උදාන ගාථාවල තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ සඳහන් මේකේ ස්වාමීන් වහන්සේට දෙන උපදේශ ප්‍රතිකර්ම භාවයි. ඉතින් අර භෝගපැල කියන්නේ එව්වා බොහෝ විට දෙමුහුන් එව්වා බොහෝම ලපටි තරංගයෙන් පරදින සුළුයි. එනමුත් අර තෘණ නැත්නම් අපි කියන තනකොළ කියලා pali bodha වශයෙන් වැවෙන ගහ දෙන ඵලය කුවියට ඇති අර්ථයක් නැහැ. එක සැරයක් මල් පිපුණොත් අවුරුදු 7ක් ඒ පොළවේ දිගින් දිගටම ඒ පැට ඇටම පැලවෙලා භෝග විනාශ කරන තනකොළ කොටුවක් බවට පත් වෙනවා. කෙතක් බවටපත් වෙනවා. ඒ නිසා ගොවියා කරන්නේ මේ දෙක දැනගෙන ඒ අර පලිබෝධ කරන තුන තනකොළ ಜಾති ගලවනවා මල් පිපෙන කල්ැතුව. ඒකල වලාර බෝගෙට පොළොව වසා ගන්න ඉඩ ආරිනවා. ඒ නිසා ඉඩ ඇරියත් පොළොව වසා ගත්තත් යටි වගාවක් වශයෙන් දිගටම තනකොළ තියෙනවා. නිසා තනකොළ එක සැරයක් උදුරනවා නෙවෙයි කීපවතාවක් තන නෙලීමේ කටයුත්ත කරනවා ගෙවිලිය හෝ ගොවියා හෝ ඒකෙන් තමයි අර දාන පොහොර ටික අවුව ටික වතුර ටික භෝගයට ලබා දීලා අර අනවශ්‍ය පලිබෝධ වලට පොහොර දැමීම නතර කරන ක්‍රමය. ඕක ඉතින් ගොවිතැනේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ වගේම ශරීර සෞඛ්‍ය නඩත්තු කරනකොටත් බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. විස බීජ වලට පෝෂණය දෙන්න හොඳ නැහැ. ඒ ප්‍රතිශක්ති දෙන දේවල් වලට තමයි පෝෂණය දෙන්න ඕනේ. ඒ නිසා ඒකට වෙලාවක් කලාවක් තියෙනවා. ඉතින් මෙතනදිත් ඒ තමන් තුළ තියෙන කෙලෙස් වංචනික ධර්ම නිසා පෝෂණය ලබනවා. ඒ වංචනික ධර්ම මතු කරලා වැරදි කෙලස් ටික මේකය කුසල් ටික මේකය කියලා වෙන්කොට <coughs> දැන ගැනීමත් ලොකු ගොවිතනක් තමයි. ලොකු ගොයියෙක් තමයි. ඉතින් අර යෝගාවචරයට මේ අභියෝගේ බොහොම තදින් මතුවෙනවා. ඒ මොකද හේතුව යෝගාවචරය කියලා කියන්නේ සාමාන්‍ය මනුස්ස අතර ඉන්න වැඩි දියුණුවක් බලාපොරොත්තු වෙන දක්ෂකමක් ප්‍රගමනයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ කෙනෙක් තුල අර දෙකම වැඩෙන්න පුළුවන්. හොඳ පැත්තට වැඩෙන අංකුරත් වැඩෙන්න පුළුවන්. අර නරකය කියන වංචනික ධර්මත් අර පෝරම ලබාගෙන වැඩෙන්න පුළුවන්. ඔන්න ඔය දෙක වෙන්කොට හඳුනා ගැනීමටයි අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා කියන විදිහට කෙලස් කලවලා දාලා තමගේ චිත්ත tattve පැහැදිලි කරලා දෙන කතාවල් නිවනට විරාගයට විමුක්තියට නිරෝධයට උපසමයට එළඹෙන කතාවල් කරන්න ඕනේ. ඒ කතාවල් පිළිබඳ වුණා සරුවච්චන් වහන්සේ නිර්ලෝභීව. එහෙම නැත්නම් මුදිතාවෙන් යුක්තව මතක් කරනවා ඒ ඒව රූපාය කතා නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී එවැනි කතා නිකාමලාභී ඉබේම ලැබෙන තත්වයක් තියෙන්න ඕනේ. අකිච්චලාභී කියලා කියන ව්‍යාපාර නොකර ලැබෙන්න ඕනේ. අකසිරලාභී කියලා කියන්නේ ඇති වෙන්න ලැබෙන්න ඕනේ. අන්නේම ලැබුණොත් විතරයි අපරිපක්ඛායමේ ගිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය අයන් තතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවද්දති. මේ ගිය මේ නොපැසුනා වූ චේතෝ විමුක්තිය පැසවීම සඳහා පරිණාමයටපත් නොවුනා වූ චේතෝමිත පරිණාමය වීම සඳහා මේ වැනි කතා මේ කියන්න හදන ಜಾති කතා නිතර ලැබෙන්න ඕනේ ඇතිවෙන්න ලැබෙන්න ඕනේ වෙහෙසකින් තොරව ලැබෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහේ බොහොම අපූරු විවරණයක් අපූරු හඳුන්වා දීමකට පස්සේ සරුවචනාංශයේ කතා 10 නම් කරනවා දස කතා වස්තු වශයෙන් ඒක තමයි අප්පිච්ච කතා සන්තුට්ටි කතා අවි පවිවේක කතා, අසංසග්ග කතා, විරිය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලයි. ඒක මේ මේකේ සූත්‍රයේ සඳහන් වෙනවා. උගාක් තැන්වල සඳහන් වෙනවා. එහෙම නැත්නම් තු අරියව තුන්නි භාව. එහෙම නැත්නම් ආර්ය තුන්නි භාවයට හොපත් වෙන්නේ කියලා. එද මේ දෙකම මේ දැනගෙන කල යුතු කතා දැන කිරීමත් අවශ්‍ය වෙලාව බලලා නැති වෙලාවේ ආර්ය තුන්හි භාවයත් එසේ මෙසේ යෝගාවචරකේ වැඩක් නෙමෙයි බොහෝම දියුණු යෝගාවචරින්ගේ වැඩ. ඉතින් අපි ඒව ආදර්ශයට තමයි අපිට ගන්න වෙන්නේ අප තුලින් මේ තුල මේක 100%ක්ම සම්පූර්ණ වෙනවා ම කියලා කියන්න බෑ. අඩුපාඩුකම් හිටි. නමුත් ඉතින් අපි අර අපේ ඇස් දෙකට දකින්ද අන්න එහෙම කල්යාණ මිත්‍රෝ හිටපු නිසා ඒ අත්තු ජීවිත ජයග්‍රහයි කරගත්ත නිසා අපිට අකමැත්තෙන් නමුත් පිළිගන්න වෙනවා අපි ළඟ තාම තියෙනවායි කියන අඩුපාඩුකම් තියෙනවා. අපි මේ තියෙද්දි අනවශ්‍ය කතා කරලා මේ දස කතා වස්තු පැත්තකට දාලා ඉතින් අපි කෙලස් කලවන්ටත් උත්සාහ කරනවා. වංචනික ධර්ම අල්ලා ගන්නටත් උත්සාහ කෙරුවට මොකද අන්තිමට වැඩෙන්නේ වංචනික ධර්ම නැත්තම් කෙලස්. මොකද ඒ? ඉපියාරේ ඒක හරියට දැක්කේ නැති කම නිසා. ඉතින් ඒක තමයි විපස්සනාව කියලා විශේෂ දක්මක් අවශ්‍යයි. අපි මේ දාන පොහොර කැරකිලා කොහටද වැටෙන්නේ? අපි මේ අනුග්‍රහ කරන්නේ වංචනික ධර්ම වලට නැත්නම් ඇත්තටම මේ චේ අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය කියන විදිහට කෙලස් ගලවලා දාලා අපේ චිත්ත tattwe సంతానගත tattwය මම කවුද කියන එක දැනගන්න එකද කියන එක ඉතින් දෘෂ්ටිය පැත්තෙන් තමයි විස්තර කරන්න වෙන්නේ සම්‍යක් දෘෂ්ටි පැත්තෙන් තමයි. ඒක අනිත් පැත්ත හරවලා තියෙද්දි මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙද්දි පොර දාන්න දාන්න දාන්න අහේනිය තමයි සිද්ධ වෙන්නේ. නරකට තමයි දුවන්නේ. ඉතින් ඒක නිසා දේවල් වල හොඳ නරක කියලා දෙයක් නැහැ. මිත්‍යා දෘෂ්ටියට වටනට පස්සේ කොයි දෙයක් නරකට හිටිනවා. සම්‍යක් දෘෂ්ටියට වටනට පස්සේ කොයි දෙයක් හොඳ පැත්තට හිටිනවා. ඉතින් ඒ අනුව බලනකොට අපි පසුගිය වාර පහක් විතර මේ පවිවේකතා පවිවේකතා සන්තුට්ටිකතා අවි අප්පිච්චකතා සන්තුට්ටිකතා පවිවේකතා අසංසග්ගතා කියන මේ කරුණු පහ ඔය කියන පසුබිමට සාපේක්ෂව සාකච්ඡා කළා තියෙනවා. අද අපි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගන්න හදන්නේ විරිය ආරම්භ කතා කියන එක. මේ විරිය ආරම්භ කතා, විරිය ආරම්භතා, විරිය ආරම්භ කතා කියලා දෙකක් තියෙනවා. විරි ආරම්භතා කියලා කියන්නේ Taman මේ වැඩේ බැස්සට පස්සේ නැති වීරියක් ආරම්භ වීම. ඒකට කියනවා ආරද්ධ විපස්සක කියලා කියනවා. ආරද්ධ විරිය කියලා සමානලට සඳහන් කරනවා. ආරම්භ ධාතු කියලා සඳහන් කරනවා. වැඩක් ආරම්භීම ඒකට ඒ දේ ආරම්භලා ඒ ආරම්භ ධාතු පහ වෙනකොට නික්කම ධාතු පරක්කම ධාතු වශයෙන් මේ වීරිය අතුවිචි දා වැඩෙන ගතියක් තියෙනවා. ඒකයි මේ සාරවත්්‍ය සාසනයේ තියෙන උපනායන ගතිය. සාසනේ පණ කියන්නේ එතනයි. ආරම්භ කරපු වැඩේ ඊගාවට නික්කම ධාතු පරක්කම ධාතු වශයෙන් වැඩෙනකොට ඒ නික්කම ධාතු අවස්ථාවේදී වැඩි ඒ පුද්ගලයාගෙන් අනික් අයට වැඩ ආරම්භ කරන්නට උදව් ආධාර කරනවා අඩුයි ඒ මොකද ඒ පුද්ගලයා තමන්ගේ වැඩවලට යෙදී නියලී ගිලි නිමග්න වෙවි ගත කරනවා. නමුත් ඒ පුද්ගලයා අර පරාක්‍රම ධාතුර කිට්ටු කරනකොට එයාගේ නිස්සද්ද බණක් ලෝකෙට කියවෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා පුළුවන් තරම් අර ආදර්ශවත් කල්යාණ මිත්‍රය ඇසු කරමින් අනුමත්තේසු වජ්ජේසු බය දසා විනෝ කියන සීලයක් අරසා කරමින් ඒ දීපු ආදර්ශ තදින් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එහෙම කරනකොට කරනකොට ඒ පුද්ගලයාගේ කියන කියන වචනයක් වෙනවා නම් බොහොම අඩුවෙන් කතා කරන්න වෙන්නේ. ක්‍රියාවල් වලින් ඉතින් අර දකින්න කෙනෙකුට ආදර්ශ වෙනකොට ඒක පටන් ගත්තේ නැති අයට පටන් ගන්න ආරම්භ කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි මට්ටමකින් Taman ඒ බලාපොරොත්තු වුණා වූ උත්තරී මනුෂ්‍ය ධර්ම ධ්‍යාන අභිඥා මාර්ගඵල ධර්ම නිවන් සාක්ෂාත් කරගත්තන ඊට පස්සේ මහා කරුණාවෙන් කරන්න තියෙන්නේ මේ විරියාරම්භ කතා. ඒ විරියාරම්භ කතාව උනත් ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියන මේ ක්‍රමයෙන් ආනුපොබ්බීව වැඩෙන තාලෙට කියලා දෙන එක තමයි අමාරුම දේ. පිරිසක් ගත්තාම මේ පිරිසේ විවිධ තාරාතිරම් වල කට්ටිය ඉන්නවා. ඒ ඉන්න ඉන්න තාරාතිර මේ අත්ව අල්ලා බදාගෙන ඉන්නේ. ඒකනේ ඒ පෘථග්ජන ගතිය හැටි ඉතින් ඒ ආරම්භ ධාතු අල්ලාගෙන ඉන්න එක්කෙනාට ආරම්භ ධාතු කතාව ඇහෙනකොට සතුටක් ඇති වෙනවා. මේක මටම කිව්වා වාගේ සතුටක් ඇති වෙනවා. මේක තමයි මට ඕන කරන්නේ. නමුත් මේ নিকකම ධාතුට අනුව කියනවා ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ. ඒවා අපිට කියන එක වැරදි කියලා. පරක්කම ධාතු කියනකොට නිදා ගන්න. নিকකම ධාතු ඉන්න කෙනාට ආරම්භ ධාතු කතා කරනකොට මේ බාලාංශ කතා කර කර ඉන්නවා. අපිට ඕනේ බණක් කියවෙන්නේ නැහැ කියලා ඒ පුද්ගලයාට අර තමන් ඉන්න මට්ටමට එනකන් ආරම්භ ධාතුව බොහොම දියාරු ගතියක් වැටෙනවා. ඔන්න නික්කම ධාතුවට එනකොට නම් ආ දැන් නම් ඔන්න බණ ටිකක් කියවෙනවා අපිටත් තේරෙනවායි කියලා. පරක්කම ධාතුවට යනකොට පසුබාන. මේවා අපිට කරගන්න බෑ. මේවා කියනකොට වීර්ය අඩු වෙනවා කියලා. පරක්කම ධාතු ඉන්න එකනට ඒ නික් ආරම්භ ධාතු නික්කම ධාතු කතා බොහොම ළමා කතා සුරංගනා කතා බාටපත් වෙනවා. පරාක්‍රම වීරියමයි මුලැමැදාග තුනටම කැමැති වෙන්නේ. එතකොට මේ පුදුලය සතුටුකරන ගැඹුරු නිබ්බාන පටිසංයුත් ධර්ම දේශනා කරන සතුට වෙනවා. ඒක අනික්කත්ව අසතුට වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ තුන් කට්ටායමටම ගැලපෙන්න බණක් කියනවා කියන එක ලේසි නෑ. ඒ නිසා හැම වෙලාවෙදිම සංසන්දනාත්මකව ආනුපූර්ව අනුපුබ්බ පිළිවෙලක මේ පිළිෂේ අද ඉස්සෙල්ලාම බණ හැනත්තොත් ඉන්නවා. ආරම්භ කරලා වැඩට බැහැගත් ඇත්තොත් ඉන්නවා නිම කරන්නට ඕන්න මෙන්න කියලා දුඹුක් වෙච්ච නැත්තම් විකසිත වෙච්ච මුකුලිත මේ ඉදෙන්ට ඕන්න මෙන්න දුඹුක් වෙච්චවක් තියෙනවා කියලා හිතාන කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකෙදි හරි අමාරුයි. ඔය පැයකට වගේ ධර්ම දේශනාවක් කොටකොලෝ සීරම සන්තෝෂ කරන එක. එතකොට ලේසියක් තියෙනවා දේනතර මාලාවක. දේශනා මාලාව එකම පිරිසමයි නැවත නැවත අහන්නේ. එතකොට එකින් එකට එකින් එකට ගැඹුරකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ අනුව බලලා අපි මේ විරිය කියන කතාව ගත්තොත් ඒ වීර්ය චෛතසිකේ නැත්නම් අපිට කියන්න වෙනවා වීර්ය කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි. ඒක මේ අරූපී ධර්මයක්. ඒ හිතේ ඇතිවෙනා වූ මානසික සාධකයක් චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මය හිතේ තියෙනකොට ඒ පුද්ගලයාට මේ අලුත් උත්සාහයක් කිරීමේ නව ප්‍රයත්නයක් කිරීමේ ආශාව ඇතිවීම තමයි ලක්ෂණය. සද්ධා ධාතු උපසංකමන්ති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදායති ඔයිච සෝතෝ ධම්මං දුනාති සුත්වා ධම්මං ධාරේති දත්වානං ධම්මානං අත්තම් උපරික්කති අත්තං උපරික්කතෝ ඡන්தோ ජායති කියලා කියනවා. ඒ කියන්නේ අර සද්ධාව කියන තැන ඉඳලා වීරියට ආරම්භ ධාතු වීරියට යන්න නැත්නම් කරබැලීමේ ආශාවක් උත්සාහය කියන එක එනවයි කියලා කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික ජීවිතයේ ඊ타ත්ම වැදගත් උත් මූලික උත් කාරණා රාශියක් ඒ වෙනකොට සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් උත්සාහ කිරීමේ කුසල ඡන්දයක් කිරීමේ தත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා පියවර 6 7ක් පහු කරලා මේ සද්ධාව කියන චෛතසිකය වැඩ ගන්න පුළුවන් වීරියක් බවටපත් වේ. ඉතින් හොඳ සතුටු දනවන දේ තමයි මෙවැනි පිරිසක ඉන්නේ ඔක්කොම ඒ ඇත්තමයි. එක්කෙනෙකුටවත් මේ සද්ධාව කියන එක කියලා දෙන්න ඕනකමක් නැහැ. මොකද තනි තනිවම පිටත් වෙච්ච ඇත්තෝ. තමයි හිටපු තත්ත්වවල තියෙන යම් යම් දුර්ලකම් දැකලා සංවේග පහල කරගෙන තනි තනිව පිටත් වෙච්ච යැත්තෝ සද්ධා ජාතෝ උපසංගන්නේ. උපසංගමන්තෝ පෛරුපාසෙ ගිහිල්ලා ලෝකේ ඉන්න එක එක්කනා එක එක්කනා පෛරුපාසනය කරලා බලනවා. කොයි කෙනාද මේ විදිහට ඇත්තටම මේ සංවේගය සංවේගයේ තියෙනව මේ වේගය නාස්තික නොවන පැත්තට ආස්තික පැත්තට යොදන්නේ කියලා පෛරුපාසනය. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. ඇසුරු කරන ගමන් කණ යොමලා බලනවා. ආ මේ මිනිස්සයා කියන කතාවයි කරන දේ අතර සමතාවයක් තියෙනවා කියලා. එකක් කියනවා එකක් කරනවා නම් දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ වැඩ කරනවා නම් ඒ පුදුලට තේරෙනවා මේ මම යන්නේ වැරදි පාරක් කියලා. ඒ නිසා පෛරුපාසෝතං ඔහිතසෝතෝ ධම්මං සුනාති. එතකොට මේ මේ විදිහට Taman ළඟට ඇවිල්ලා කවුරු හරි පෛරුපාසනය කරනවා කණයුමු කරනවා දන්නවනම් කල්යාණ මිත්‍යයත් වල්පල් කතා කරගෙන ඉන්නේ පුළු පුළුවන් වෙලාවේ මේ දස කතා වස්තුවෙන් එයාට අනුග්‍රහ කරනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, ආසංසග්ග කතා, විරියාරම්භ කතා, පවිවේක කතා වලින් සංග්‍රහ කරනකොට අර පෛරුපාසනය කරන කෙනාට කණ යොමු කරපු එකනට ඔන්න ධර්මය ඇහෙනවා. ඔහිතසෝතෝ ධම්මං සුනාති. තත් සුත්තානං ධම්මානං ධාරේති. ඉතින් මේ පුද්ගලයා මේක කොලියා ගන්නවා, එහෙම නැත්නම් හිතේ තියා ගන්නවා, ධාරණය කර ගන්නවා. මම මෙතේ කහපු දේවල් වලට වැඩිය මේකෙන් මේ විස්තරේ වැඩෙනවා. මට තේරෙනවා කාරණාව. මෙහෙමයි කෙලස් කියලා කියන්නේ මෙහෙමයි මගේ අඩුපාඩු කියලා අර චේතෝ විවරණ සප්පාය ටික ටික සිදු වෙනවනම් එimhe සිදු වෙන ධර්ම කොටාසේ හිතේ ධාරණය කරනවා. ධාතානං ධම්මානං අත්තං උපවරික්කති. ඊට පස්සේ දරාගත් ධර්ම ටික අර්ථ වාසයෙන් මේ නැත්නම් ධම්ම විචේ වාසයෙන් නැත්නම් සම්මා සංකප්ප වශයෙන් මේ පැත්ත මේ පැත්ත දාලා ගලපලා බලනවා මේ කාලේ මේවා කරන්න පුළුවන්ද? ඒව නැත්නම් මේ කියන්නේ නිකන් හුදු පොතේ දැනුම සඳහා පමණමද දර්ශන විද්‍යාවක් විතරද එහෙම නැත්නම් කරඬා ප්‍රයෝජන ගන්න පුළුවන් දෙයක්ද මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන් දෙයක්ද කියලා අර <clears throat> හිතේ තියාගත ධර්ම අර්ථ අර්ථ නිරීක්ෂණය කරනවා මේ සම්මර්ෂණය කළ බලන උපපරික්ඛති කියලා කියන්නේ හොඳට පරීක්ෂා කළ බලනවා අත්තං උපපරික්ඛන්තෝ ඡන්தோ ඡායති අන්න එදාට තමයි යාට කුසල ඡන්දයක් පහළ වෙන්නේ හරි මේ වැඩ පිළිවෙල දැන් මම මේ පරීක්ෂා කරන අප ඔක්කොගෙම මේක මේ ඉක්මනට අස්වැන්න ලබා දෙන භෝගයක් වාගේ දෙමුහු භෝගයක් වාගේ නිසා මම මේක ක්‍රියාවත් කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි ඇත්තටම යෝග ජීවිතයක හරි වෙන මොනම ශිල්පයක හරි වැදගත්ම කොටස. ඉතින් හරි මේ කනගාටුදායක දේවල් නැත්නම් අවාසනාවන්ත දේවල් පෙරදිච්ච වැරදිච්ච දේවල් ලක්ෂ ගණන් තිබුණත් මේ වගේ පිරිසක් එක්ක ඉන්න ලැබුණත් තියෙන වාසනාව තමයි මේ සේරම එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. තමා විශ්ින් මේක කළ යුතුයි කියන කුසල ඡන්දේ පහල කරගෙන තියෙන්නේ. අන්නේ කුසල ඡන්දේ පහල කිරීමටයි මේ මේ දසකතා වස්තු සම්බන්ධ කරන්නේ ඒක තමයි කුසල ඡන්දය කලබැරීමේ ආසාව තමයි ආරම්භ ධාතු කියලා සඳහන් කරන්නේ. මේ ආරම්භ ධාතුව භවනා ජීවිතයේ මේ සසරින් ගොඩ වීමට කරන කටයුත්තේදී විශාල කැපකිරීමකට සාක්ෂි වෙනවා. අභිනිෂ්ක්‍මණයක් විදිහට සාක්ෂි වෙනවා මේක. ඉතින් ඒක අපි මේ බොහොම ගරු කටයුතු ආධ්‍යාත්මික ආගමික කටයුත්තක් විදිහට සටහන් කරනවා. නමුත් ඕනම ශිල්පයක් ගත්තොත් ඒ ශිල්පයේ ඇත්තටම වැදගත්ම කොටස තියෙන්නේ ශිල්පය ආරම්භ කිරීමට ඒ ඒ අපේක්ෂකයා ගන්න තීන්දුව මිස ශිල්ප දෙන කෙනා අතේ නෙවෙයි වැඩි තියෙන්නේ. ශිල්ප දෙන කෙනා කරන්නේ අවස්ථා ප්‍රයෝජන ගන්න එක විතරයි. ඒ නිසා තමන් මේ ඉදිරිපත් වෙන එක 100ට 100ක්ම ඒ පුද්ගලයාට අයිති වස්තුවක්. පුද්ගලයාට අයිති නම්බුවක්. පුද්ගලයාගේ ಗುಣ චර්යාවක්. ඉතින් ඒක නරකට යොසුක් පෙරුවොත් ඒකේ මහ විශාල විනාශයක්. ඒක දෙපැත්තටම මහා නාස්තියක් වෙනවා. හරි පැත්තට යොමු කරගත්තොත් මොන කල්යාණ මිත්‍යාගේ සේවනය ලැබුණොත් ඉතින් මේක ඉදිරියට යනවා. ඉතින් ඒක මේ වීර්ය ගැන කතා කරනකොට විරිය ආරම්භය පිනිස නැත්නම් ආරම්භ ධාතු සහිත අත්ණ්ඩ මතක් කරලා දෙන්න ඕනේ. මේ Taman අද ඉන්නේ ඊටාත්ම වටින තැනක. ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරේ අපි මේ කටයුත්ත කරේ දෙන්නේ කරරක් දාගෙන හායන් කියලා නෙවෙයිනේ. තනි තනියම මෙතෙන්ට අවිල් වෙලා අපි එවැනි ආශාවල් සහිත එවැනි කුසල ඡන්ද සහිත පුද්ගලයන් පිරිසකට වැටුණාට පස්සේ මෙවැනි පිරිස් අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝද කියලා මේ ලෝකයාගේ සාමාන්‍ය ආකල්පතරන්ට යන්න හොඳ නැහැ කියන්නේ. අපි විශේෂ වූ ආකල්ප සහිත කෙනෙක් අපි වයිදී අපි මේ මෙතෙක් මෙතෙන්ට ආපු తত্ত্বය මේ කඩාගෙන ආපු කඩාගෙන ඒම ඒකට තරම් වෙන විදිහට වැඩ කරන්න ඕන. එහෙම නැති අත්ොත් එක වැඩ කරනකොට යතු තමන්ගේ මට්ටමේ සලකලා කරන්තු නරකයි. එතකොට හරි নানা ආකාර අවුල් වෙලා මේ වීරිය වෙනුවට අපිට වීරිය නැති වෙන කුසීත පැත්තට වැටිලා එහෙම නැත්නම් අපිට මේ වටිනා කාලේ තියෙන මේ ඊටාම වටින වීරිය ශක්තිය නරකට පාවිච්චි කරවෙන්න ඉඩ තියෙනවා. නාස්තියට ගියා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝ කියලා අපි නිතරම මේ සාමාන්‍ය කාමාශාව වලට යට වෙලා වැඩ කරන පිරිස් වගේ නෙමෙයි මේ කුසල ඡන්දයක් කියන පහල් කරගත්ත අපි ප්‍රවේශමෙන් ඕනේ මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න. ඉතින් ඊට පස්සේ තමයි මේ නික්ඛම ධාතු කියන වැඩට නික්මෙච්ච ගතිය හොරුවක් දියත් කරගත්තා වාගේ. ඒ දියත් කරන වෙලාව බොහොම හොඳ වෙලාව බලලා දියත් කරගත්තට පස්සේ දිගටම හබල් ගන්න. එහෙම නැත්නම් රළ දිගටම අරක ගොඩට ගෙනලා තාරිනවා හබල් ගෑවත් බැරි වෙලාවත් එන රැළට කෙලින්ම මූණ නොදී හබල් ගාවොත් ඔරුව පෙරලෙනවා. රැළ එන පැත්තට 100 100ක්ව මූණට මූණ දාලා හබල් ගාවොත් ඔරුවේ මුණත ඒ උලට හදලා තියෙන රැළ දෙපැත්තෙන් කපලා යනවා. රැළෙන් කොච්චරවක්වත් කොට බිමටයි تعلق කරන්නේ. විශේෂයෙන්ම නොගැඹුරු මුහුදේ. ඊට පස්සේ ගැඹුරට යන්න යන්න නම් මේ தત્ත්වේ අඩු වෙනවා, බාධා අඩු වෙනවා කියන එක නෙමේ. බාධා නැති වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. බාධාවේ තියෙන ඡණ්ඩපරසකම අඩු වෙනවා. මුහුද මැදට ගියාට පස්සේ රාළ පතර අඩුයි ගැඹුරු නිසා එතනින් ගියාම හබල වදිනවා වතුරේ. යන්න පුළුවන්. නමුත් අර මුල් මේ බැසගත්ත වෙලාවේදී සම්පූර්ණ රළ වේගය ගෙනෙන්නේ ඒ ගොඩටමයි බැරි වෙලා හරි ඔරුව හරස් වුණොත් පැත්තම ගහනවා. ඒ කිය අන්නේ වෙලාවේදී මේ නිකම ධාතු අවස්ථාව ආරම්භ ධාතුව තමයි තීරණාත්මක අවස්ථාව. අපි මේ ආපු එවිල්ල කරපු නිෂ්ක්‍රමණය කරපු කැපකිරීම පුංචි දැන්. ඒකට මේ කිසිම කෙනෙකුට මේ පුංචි කල සලකන්න බැරි නිසා වඳිනවා මේකට වඳිනවා මිනිස්සු. නමුත් වැන්දට මොකද? ඒ ගත්ත දේ දිගට පවත්නවායි කියනකොට පරක්කම ධාතුව හරි උත්සාහයක් තියෙන්න ඕනේ ආරම්භයේදී. මැදට ගියාට පස්සේ අර ප්‍රචණ්ඩත්වය අඩු වෙනවා. නැත්තම් බාධක తත්වය අඩු වුණාට සාධකමතු වෙලා නැහැ තාම. සා දිගටෝම හබල් ගන්න වෙනවා. දිගටෝම හබල් ගන්න වෙනවා. අබල් ගාගෙන ගාගෙන යනකොට තමයි පස්සට ගියාට පස්සේ මුහුද මැදට ගියාම ඔරුව නතර කරගෙන මුහුදේ ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක තමයි මාළු බාන හෝ කරන ඕනෙම ගමනක් කරන්න පුළුවන් ඉන්නේ. අන්න ඒ தත්ත්වය ස්ථිර වුණාට පස්සේ. ඒක ඉතින් පරක්‍රම ධාතු වාගේ. ඒ කියන්නේ හරියට ගත්තොත් පළවෙනි මාර්ග ඥානය ලැබීම කියන එක අපේ සම්පූර්ණ ගමන කියලා. ගමනට පෙළඹීම එකක්. ඒක යම් කිසි ස්ථාවර தත්ත්වයටපත් වෙනකන් අත්ත නෑර ගත්ත ධූරය ගත්ත වගකීම අතනෑර පවත්තනකින් ගනන් බලනකොට අර ආරම්භ ධාතු ඊටම තීර්ණාත්මක වුණාට උඟ දෙනෙක් භාවනා ජීවිතය කියලා ගත කරන්නේ නැත්නම් භාවනා ජීවිත උපදේශ කියලා බලාපොරොත්තු වෙන පරක්කම ධාතු වීර්යයට අදාළ උපදේශ තමයි. ඒකෙදී නම් බලනකොට හරීම මේ නාස්තියක් හිද වෙන්නේ. පුදුම විදිහට හොත හොත මඩේ දාන ගතියක් තියෙන්නේ. පුදුමාකාර ආසාවෙන් උපේනවා. කිසිම භාග විභාගයකින් තොරව නාස්ති කරනවා. ඊට පස්සේ ආයශරයක් අර ආරම්භ ධාතු නිසා නැවතත් බොහෝම උනන්දුවෙන් ආය පටන් අර ගන්නවා ආය නැස්ති කරනවා. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නේ තමයි ඒ ශක්ති මේ මල් මාලයකට මල් ලමුනනවා වගේ ගුණයක් ගන්නෙ අනික් ඇත්තෝ ඉතින් හොද හොද මඩේ දානවා වගේ දිගට කරනවා නමුත් ඒකේ නිග්‍රහකට යුතු තත්වයක් නෙවෙයි. ඒ වටිනා තත්වයක් මොකද මේ පව් කරන්ට නෙමෙයි දඟලන්නේ. මොන විදියෙන් හරි ධර්ම විනය රකින්නව ඒ වුණාට බලනකොට බොළඳයි කිව්වහම ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් ඒක නිසා নিকකම ධාතුර අදාළව තමයි මේ විරි ආරම්භ කතාවේ වැඩියෙන් බණ කියන්නේ. හැබැයි ගැඹුරෙන් බලනකොට ඒක නෙවෙයි වැදගත් වෙන්නේ මේ වැඩේට පෙළඹිච්ච ගතියයි. ආරම්භ ධාතුවයි වැදගත්කම තියෙන්නේ. নিকකම ධාතුවේදී ඒ තරම් නොවන වැඩ අතහැරීම බොහොම වැදගත් වෙනවා. ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය බොහොම වැදගත් වෙනවා. මේ විරි ආරම්භ කතාව ඕන වෙනවා. මොකද ආරම්භ ධාතුවේදී මොකක්වත් ඇතුව නෙවෙයි සිද්ධ වෙන්නේ. මොකද්ද සංසාරගත පුරුද්දකට අපි ඔලොමල තාලෙට ඒ තිබුණු ආසාවල්, තිබුණු මුදල්, තිබුණු නෑද අතහැරලා කඩා බිඳගෙන එනවා මේ පැත්තට. ඒ නිසායි අපිට මේ සුදුසුකම ලැබිලා තියෙන්නේ নিকකම ධාතුවට සමාජිකත්වය ලබා ගන්න. හැබැයි ඒක අර මුල් වෙනි කඩ තුරාව ඉරාගත්තට කඩීම පැනාට පැන්නට නික්කම ධාතුවේදී අපිට අනුකම්පාවක් තෙතමනයක් ලැබෙන්නේ බොහෝම සලු තලපතරකට මුහුණ දෙන්න වෙනවා. කැමරට යන්න යන්න යන්න යන්න ඒකේ තියෙන වේගය අඩු වෙනවා. කියන බරපතලකම. නමුත් උත්සාහ කරන්න ඕනේ. අන්තිමට තමයි ඒ පරක්කම ධාතුවට කිට්ටු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ධර්මයේ දිහා බලනකොට එහෙම නැත්නම් තමන්ගේ අபிසල්ලේකිතාවය කියන මේ සල්ලේක නම් වූ කෙලෙස් දුරු කිරීම සල්ලේක ප්‍රතිපදාට ගියාට පස්සේ මේ ආගමික ජීවිතය බලනකොට හරි පුදුමාකාර වෙනස්කම් වර්ගයක් තියෙනවා. ආගමික ජීවිතයේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ලංකාව වගේ සම්ප්‍රදාන කුණ රටවල මේ පින් කිරීම කියන එක තමයි ආගම වශයෙන් හඳුනන්නේ. ඒ සඳහා පෙළ ගැහිලා උඟ දෙනෙක් මේ පින් කරන්ට ලොකු ලොකු පින් කරන්ට පෙළඹිලා নানা ආකාර විදිහට ඒවට සැරසෙන හැටි හොඳට පේන්න තියෙනවා. ඉතින් අර බුද්ධ ජයන්තිදී ඇති වෙච්ච මේ විග්‍රහය පිළිබඳව ඒ කාලේ මැද වයස ගත කරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කොච්චරනම් පිරිසක් මේ කමකට නැති මේ පින්කම් වලට මේ බුද්ධ ජයන්තිය සාක්ෂියක් කරගෙන පෙළඹෙනවා. ඒ අතරමැද ඊටාම සුළු පිරිසක් කමකට ඇති Taman මේකෙන් පිරිසුදු වෙන්න ඕනේ මේ ශාසනයෙන් වැඩක් ගන්න ඕනේ කියලා ඒ වැඩවලටත් ඉතාම සුළු පිරිසක් පෙළඹිලා තියෙනවා. ඉතින් බුද්ධ ඥානයේ නරක දෙයක් නෙවෙයි යනුව බලනවා. ඉතින් අන්නේ ඒ පිරිස මොකද කරන්නේ? පවු නොකර සිටීමයි. ওই විරිය ආරම්භකතාවට යනකොට අය පින් කරන ආගමික ජීවිතය කියන එක පොඩ්ඩකට අමතක කරලා ඒ තමන්ගේ වැඩක් බලා ගන්න තැනට එනකොට පවු නොකර සිටීම කියන එක තමයි ඉස්සරහට එන්නේ. නිසා සතිපට්ඨාන සූත්‍ර වලින් නැත්නම් සතිපට්ඨාන ධර්මයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කටපාඩම අත කටහුරු කරගන්න යෝගාවචරයා සතර සතිපට්ඨානේ වඩා ගතට පස්සේ ඊළ හැප්පෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියලා කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya chandaṁ janeti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padhāti ඒ පුද්ගලයා uppannānaං අකුස පාපකානං අකුසලානං ධම්මානං. uppannānaං කියලා කියන්නේ මොහොතේ උපන්නා. එහෙම නැත්නම් ගොඩ බිම උපන්නා, අහසේ උපන්නා. එහෙම නැත්නම් මේ තිරිසන් සතුන්ගේ අපායේ ඒව උපන්න නෙවෙයි. අම්මගේ තාත්තගේ උපන්න දේවලුත් නෙවෙයි. තමන්ගේ චිත්තසංතානෙ උපන්න එකයි. වෙන විදියට කිටිම්ම සුද්ධෙම කියනවා නම් මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණේ. uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ upannā වූ පාපක අකුසල ධර්මයන් පහානාය දුරු කිරීම පිණිස ඡන්දං ජනේති. කුසල ඡන්දයක් පහල කරගන්න. මට කරන්න තියෙන ලකූම ආත්මනුකම්පාව ස්වార్థය අත්ත කුසලයේ තමයි මේ චිත්තක්ෂණයේ පහළ වුණා වූ පාපක අකුසල ධර්මයේ ප්‍රහාණී චන්දං ජනිති වායමති ඒකේ මේ චිත්තසංතානයේ උපන්නා වූ පාපක අකුසල ධර්මය නැති කිරීම සඳහා වෑයමක් ගණ්ඩනම් සම්මියත් දෘෂ්ටියක් තියෙනකොට මේ කුසල් පහළ වුණේ මම නිසාමයි නැත්නම් හේතු සහිත නිසාමයි. ඒ හේතු නැතිවීමෙන් නැති වෙනවා මිස මේ පහළ වුණේ මෞංකාර දෙවියන් වහන්සේ කෙනෙක් අසීමිත බලධාරී සමතනම ඉන්නා වූ සමතනම බලේ පතුරන වූ දෙවියන් වහන්සේ කෙනෙක් කියලා හිතුවොත් එහෙනම් වෑයම් කරනවා කියලා කියන්නේ දෙයයන්ට විරුද්ධ වීමක්. ඒ මූලික ශක්තියට විරුද්ධ වීමක්. ඒ මේ මෞංකාර දෙවියන් වහන්සේට විරුද්ධ වීමක්. එතකොට ඒ පුද්ගලයා වෑයම දකින්නේ ද්‍රෝහිකමක් විදියට. ඇත්තටම එතකොට ආගමික ඒ මෞංකාර ආගම් වල ඉන්නේ ඇත්තෝ මේ පුද්ගලයා මරලා දානවා. මේ පුද්ගලයා කියන මේ දෙවියන්ට විරුද්ධව සටන් කරන කෙනෙක් චිත්තසංතාන කෙලසෙන්නේ දෙවියන්ගේ මනාපය අනුව ඒ දෙවියන්ගේ කෝපෙටයි එක සිද්ධ වෙන්නේ නිසා අපිට ඒක වළක්වන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් දෙවියන්ට ඉඩින් යනවා. මෞංකාරයට උඩින් යනවා. ඒ නිසා මරන්න හදනවා. සාධාරණයි ඒක ඇත්තට මේ සාධාරණ මොකද මේ ධර්මේ ගොඩනගන්න බෑ එහෙම නැතුව. නමුත් යම් කිසි කෙනෙක් මේ කුසල ඡන්දයෙන් දැනගෙන දැකගෙන වායමති කියන මේ මුල්ම වෑයම කරන්නේ ඒකට අටුවාව සඳහන් කරන්නේ විරියස්ස භාවෝ කම්මානිවා විරියෝ. එතකොට ඒ පුදුරට වීරත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වීරත්වය කියන දෙයියන්ගේ ඔළුව උඩ කකුල් දෙක තියන්න තිබ්බේ. අසිතාත් කුමාරයා අර අසිතාපසේගේ ඔළුව උඩ තිබ්බේ කරකොල්ල ගිල කකුල් දෙක. වඳින්න ගියාට පස්සේ ඒ වගේ මේ මෞංකාර දේව සභාව දේව සභාවක් නෑ දෙයියෝ ජීව සබහන් තමයි ඔකම වාගෙන තියෙන්නේ. ආහනේ ඒ தত্ত্বයේ කියන ඒ මූල ශක්තිය බිඳ ගන්නට Tamanට තියෙන්න ඕනේ වීර භාවයක්. ඒක නිසා ආරම්භ ධාතුවේදී යත්තා වූ මේ ඡන්දය කුසල ඡන්දඥානිච වායමති කියන එක මේ පටන් ගන්නත් වැඩේ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන දෘෂ්ටි තත්වයක්. Tamanගේ ඇදහිම් තත්වයක්. ඉතින් මෙතන පොඩ්ඩක් නතර වෙලා අපි සාකච්ඡා කරලා බැලුවොත් අපිට ඡන්දයක් ඇති වෙලා පටන් අරගෙන යනකොට වෑයම නතර වෙන තැන් හිටිනවනේ. ලත්තනම ලොප් වෙන තැන් හිටිනවා. ඒ වෙනකොට ඕනම කෙනෙක් බැලුවොත් ලකුණක් දැක්කා කි වෑයම නතර කරනවා නතර කරන්නේ මේක අනුන් කරපු දෙයක් කියලා පටලවා ගත්ත කෙනා විතරයි. මේක මගේම දෙයක් නැත්නම් මම මේකට වග වෙන්න මේක හේතු පළ වලින් වෙච්ච එකක් කියලා කියන කෙනාට වෑයම නැත කරනවා කියන අදහසක් ඔලුවට එන්නේ නැහැ. නිසා මෙතනදී ඔය මේ සංඥාව විශේෂයෙන්ම අනිච්ච සංඥාව පිළිබඳව දේශනා කරන තැන් වල ඉතාම සියුම් සරුවත් chance පෙන්ලා තියෙනවා. භාවනා කරගෙන යනකොට යම් කිසි කෙනෙක් කුසල ඡන්දයකින් ඇවිල්ලා මේ වගේ තැනකත් ඔක්කොම කරගෙන ඉවරලා බෑ නෑ කියලා කුසීතකමට වැටෙනවා කියලා හිතමු. කුසල ඡන්දේ තියෙනවා වෑයම නැත කරනවායි කියලා වෙන මොනවාකටත්ම නෙවෙයි නාතර කරන්නෙම ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට අහු වෙලා කියලා තියෙනවා. නිවන පාවා දෙනවා ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට අහු වෙනවා. අනේ. නමුත් මේ පුද්ගලයාට ඒ වෙලාවට ලාභ සත්කාර සම්මාන සිලෝක hina වීගෙන Taman ඉදිරියට එන වටිනා කල්යාණ මිත්‍රෙක් වශයෙන් මිත්‍ර ප්‍රතිරූපකෙක් වශයෙන් හෝ කල්යාණ මිත්‍රෙක් වශයෙන් පේන නිසා නිවන පාවා දීලා අර කුසීතකම බදා ගන්නවා. එතකොට ඒ අර කුසල ඡන්දය මේ ආර ඡන්දඥානති වායමති කියන තැන මේ වෙන මොකද්ද තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්දී අර අනිච්ච සංඥාව තියෙනවා නම් කරුවචාන් සඳහන් කරනවා කවදාකවත් වෙන්නේ පුද්ගලයෙක්. විලාප සත්කාර සම්මාන සිලෝකත් අනිත්‍යයි. මේ දැනට ආපු කුසීතකමත් අනිත්‍යයි. ආරම්භ ධාතුවයි අවශ්‍ය කරලා තියෙන්නේ, නික්කම ධාතුවයි අවශ්‍ය කරලා තියෙන්නේ, පරක්කම ධාතුවයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේ රැල්ල ගියාට පස්සේ මම නැවත ආරම්භ කරන්න ඕනේ කියලා අර ඡන්දය ඇතුළත කුසල ඡන්දයේ වෑයම මග බහා තබන්නේ. දුර නික්ෂේපය කරන්නේ. දුර කියලා කියන්නේ කර දෙනවයි කියන්නේ. බිය ගහට කර දෙනවට කියනවා දුරයි කියලා. දුර නික්ෂේපය කරන කියන්නේ කර අරිනවයි කියන එක. ඉතින් කර ඇරිලා සිද්ධ වෙනවා. ඉතින් මේක නොකරපු කෙනෙකුත් නැහැ. ඊටාම ගැඹුරෙන් බලනකොට නම් ලැජ්ජා හිතෙනවා. අපි මේ නිවනට කියලා ප්‍රාර්ථනා කරගෙන සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා සිවුරක් ඉල්ලගෙන ඒ සිවුර කරේ දාගෙන ඊට පස්සේ භාවනා කරන්න යනකොට පුංචි බාධාවක් ආපු ගම කොහේ හරි නැති විඳපු නැති රසයක් වර්ණයක් ගන්ධයක් ගැන හිතලා ආබෙට සත්කාට සම්මාන සිලෝකෙට අර වටිනා දේ පැත්තක දාලා මේ කුණු කන්දලක වැටෙනවා මඩ ගොහරුවක එලෙනවා එරෙනවා ඒකට හේතුව අනිත්‍යතාවයේ තිය අනිත්‍ය සංඥාවවත් අඩුකම කියලා තියෙනවා ඒක නිසා මේ චන්දං ජනේති වායමති කියන තැනදී ඒ සංඥාව චිත්ත මට්ටම හෝ දෘෂ්ටි මට්ටම හෝ ඒ තුනෙන් සංඥා මට්ටමෙන් නම් පිළියම් කරන්න පුළුවන්. දෘෂ්ටි මට්ටමට ගිහිලා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ හිතේ කෙලසීම හෝ පිරිසිදු වීම අපිට අයිති දෙයක් නෙවෙයි ඒක ਸਰබලධාරී මැවුම්කාරී දෙවියන් වහන්සේට වැඩක් කියලා ඒක පිළියම් කරන්න හදනවා කියලා කියන්නේ උන්දා උන්දගේ ඒ ਸਰබලධාරීකමට ඇඟිලි ගහILලා. නමුත් බුදුහාමුදුරුව අපිට manussත්වයේ සම්පූර්ණයෙන්ම පිවිතුරුව පිරිසිදුව අතට පූජා කරලා තියෙනවා හොඳනම් ඒකත් උඹ නිසාමයි නරකනම් ඒකත් උඹ නිසාමයි ඒක වීරියවන්තයාට විරියවතෝ නාමකින් විරියවතෝ පනකින් නාමන සිජ්ජති කියන මොනවද බොල විඳ විඳ යන්න බැරි කියලා බුදුහාමුදුරුවෝ මේක මහා ලොකු දෙයක් අනුන් කරපු දෙයක් ਸਰබ්‍රදහරි දෙවියන් වහන්සේ කරපු දෙයක් කොත් අඬා වැටලා ඒකත් එක්ක හැප්පිලා ගහගෙන නඩු කියාගෙන කලා විවාද කරගෙන තෝ තෝ වරපල කියාගෙන නටන. ඒකෙන් පේන තියෙන මනස වලිගේ පොඩ්ඩක් හපාගෙනයි නටන්නේ. නැත්තම් ඉඳගෙන තියෙන්නේ වලිග උඩ කියන එකයි. හැබැයි වලිගේක සාදාලා ආයින්ද ගත්තාම ඇරෙනවා ඕක. ඒකයි වීරවන්තයා දන්න දේ. ඉතින් ඒක නිසා මේ කුසල ඡන්දේ ඉඳලා වායමචිකිත්තන්ට යනකොට ලොකු විප්ලවයක් තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති. මෙන්න මේ ව්‍යායාමෙන් පස්සේ කියලා කියනවා ඇත්තම ඇත්තටම කැසපට ගහගන්නේ. මේ වැඩේට මං කර දෙනවද නැද්ද කියලා. මේක හැම පරියන්කයකදීම සිදුවෙන දෙයක්, හැම කටයුත්තකදීම සිදුවෙන දෙයක්, හැම සංසිද්ධියකම සිදුවෙන දෙයක්. ඒක එක්ක හැප්පිලා අපි වෙලාවක තීන්දුව කරනවා මේකත් එක්ක යනවද ඉස්සරහට නැද්ද කියලා. වැරදුනොත් වැරදුනොත් අපි දවසට ලක්ෂ කියලා කෝටි ගණන් ප්‍රයත්න අතහැරලා දානවා. අපි දන්නෙත් නැහැ. නමුත් එකත් එකක් අපි කර දෙනවා. එකක් දෙකක් මුණ දෙනවා. අන්නේ මුණ දෙන්නේ විරියන් ආරම්භති කියලා කියන්නේ ඒ අර වෑයමට පස්සේ. ඊට පස්සේ චිත්තම්පක් ගන්නවා. ඊට පස්සේ හිත දැඩි කර ගන්නවා. ඒක තමයි සරුවචාන් සඳහන් කරේ කාමං තචෝතම නහරෝච අවසී අවසී අවසීසතු අවසිටතු මගේ ඇට නහර හැම ඉතුරු වෙන්නේ ඉතුරු වේවා මස්ලේ වියලේවා කියලා ඊට පස්සේ චිත්තම් පක් ගන්නාදී. ඊට පස්සේ තමයි ප්‍රධාන වීර්යය. චිත්තම් පක් ගන්නාදී පදහති. ඉතින් අපි මේ සාමාන්‍ය ලිඳකින් වතුර එකක් ගන්න කියලා ගන්නකොටත් නැත්නම් බත් පිටක් කරලා කටේ තියෙන කොටත් ආශ්වාසය ප්‍රශ්වාසය කරනකොටත් ওই සෑම තැනකදීම ওই වීර්යයේ ওই කටපාඩම් චක්‍රෙ දිගටම යනවා. ඕක නැති වෙච්ච දවසේ හුස්ම ගැනීම නතර වෙනවා. බත් කාලා ඇති වෙනවා. වතුර බාල්දියක් ඇදගෙන තව නාන්න ඕන කියන එකත් එපා වෙනවා. කිසිම තැනක තටමන වීර්යයක් නැති වුණාට මොන්නම කටයුත්තක්වත් ඔය කියන தত্ত্ব නැතුව නැහැ. මේව පිළිබඳ දැන ගැනීමයි වීර්ය පිළිබඳ දැන ගන්නවයි කියලා කියන්නේ මේවා පිළිබඳ කතා කිරීමයි විරි ආරම්භ කතා කියලා කියන්නේ. එතකොට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන සෑම වැඩකදීම අපි කර දෙන්නේ උර දෙන්නේ අපි අපේ මේක මම කරන්න ඕන කියලා තීන්දුව කරන්නේ එමෙ නොකිරුවොත් මගදී හැලෙනවා සම්පූර්ණ දිගට යන්න ඕන වගේ වැඩපිළිවෙල. ඒ නිසා ඉස්සරලාම මේ සම්මප්පදන් වීර්ය ආවට පස්සේ ඉස්සෙල්ලාම අපි මේ විදිහේ දැනගෙන මේ වැඩපිළිවෙලට බහින්නේ මොකටද? හිතේ දැනට ඇත්තා වූ කෙලෙස් uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāය ප්‍රහාණය පිණිසයි. ඉතින් අපි සාමාන්‍ය ආධ්‍යාත්මික භාවනා වැඩපිළිවෙල කරන කෙනයි අනිකුත් ආගම් හෝ බුද්ධ ආගමේ ආගම වශයෙන් කරන කට්ටිය අතර වෙනස උතන තමයි කියන්නේ. අනිසේරම පිංකම් කරන්නයි කැසපට ගහගන්නේ. ඒකටයි මේ සැලසුම් හරි ගස්සන්නේ අවුරුදු පතා ලෑස්ති කරගෙන යන්නේ වටයි. නමුත් මේ පිංකම් කරන්න ගියම ගොංකම් සිද්ධ වෙනවයි කියලා කවුරු හරි කිව්වොත් කියනවා සාසන විරෝධී කතාවක් එහෙම කියන්න එපා කියලා. ඇත්ත තමයි කියන්න තමයි නෑ. ඒක මොකද අපිත් ඉතින් කොහොම හරි අලුගසා දාලා නැගිටින්න නැගිටේ ඒ ක්‍රමයටනේ. නිසා ඒව තිබිච්චාවයි. නමුත් ඒ කරන්න හදනකොට අකුසල කර්ම නොකිරීම නම් වූ ධර්මයේ පාගගත්තොත් ඉතින් බුදුහාමුදුරන්ටත් බැරි වෙන උදව් කරන්න. ඒ නිසා පළවෙනිම දේ තමයි uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāය. ඊට පස්සේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං න උප්පාදාය. නෝපන්නා වූ තාම නෝපන්නා වූ ඒ අකුසල පාවක ධර්මයේ නොඉපදීම පිණිසත් අර වගේම චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා ඒ සූත්‍රයේ මේ මන්ත්‍රෙම ජප කරන්න ඒක තමයි ඇත්තටම මේ වගේ වෙන්න පිළිසකට හොඳටම වර්ධින තැන. අකුසලයක් ආපුවම වහා කඩාපැනලකට ප්‍රතික්‍රියා කරන ගතියත් ආරම්භක යෝගාවචරයාගේ ඇති වෙන්න තියෙනවා. ඕනකට වැඩිය තියෙනවා කියයි. ඒ යෝගාවචරයා කොහොමඩක්වත් කැමති නෑ භාවනා කරනකොට හිතවිලක් එනවා දකින්න. භාවනා කරනකොට ඇඟ රිදෙනවා දකින්න. භාවනා කරනකොට සද්දයක් ඇහෙන්න කැමති නැහැ. මොකද හිතන්නේ මේ භාවනාව පින හිතවිලි වේදනා සද්ද කියන්නේ පව ඒ නිසා හිතවිලි වේදනා සද්ද නැති කිරීමට ඉතින් කැසපට ගහන දඟලනවා බිම පවුරු ගාගෙන දඟලනවා. නමුත් යම් වෙලාවක හිතේ කුසලුත් නැති අකුසලුත් නැති තත් වෙනකොට නින්දට වැටෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් අරමුණක් නැහැනේ. මම දැන් මොකද කරන්නේ කියලා බුදියා ගන්න. ඒතකොට දන්නේ නැහැනේ නෝ අනුප්පන්නානම් පාපකාසල පාපකාණ ධම්මන නෝඋපාදාය. නෝපන්නා වූ කෙලෙස්. දැන් හිත චිත්ත සන්තති පිරිසිදුයි. අරමුණත් තුනී වෙලා, හිතත් තුනී වෙලා, අර කයත් තුනී වෙලා දැන් හොඳට විවේකයේ තියෙනවා. මේක රකින්නත් වෙනම වීරියක් ඕනේ. ඒක කුසල චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණාති පදයි. ඊ හදින් බලනකොට නම් මේ තේරම ඒ මුරපොලේ බුදියන කාවල්කාරයෝ වගේ. කවුරුත් ඒ ගේට්ටු ලං කවුරක්වත් නැහැ හොරු නැහැනේ කියලා බුදිය ගන්න. ඉන්නේ ඒ தත්ත්වෙදි බලනකොට අර පාපක අකුසල ධර්ම දුරු කිරීම තමන් ගත්ත ප්‍රයත්නෙමයි පාගගන්නේ. තමන් ඒ ගත්ත වෑයම සාර්ථක වුණාට පස්සේ මාර්යා දන්නවා මේ කොටේ බුදිය ගන්නවා කියලා. හතියක්. අර ඉබ්බයි හාවයි අතර සටන වගේ පිමි දෙක පහිනකොට ආවට එනවා කිසි ෆයිට් එකක් නැහැ. ඒ නිසා පැත්ත කරලා පොඩ්ඩක් ওই බුදියන් හිටපම හරි කියලා බුදියන්ට අර මේ ඉබ්බා ඕනෙදින් තියෙන එකම වේගෙනේ. ඒකත් ඒ වගේ අහක වැඩිපුර වේගයක් දා කරන්න බෑ නතර වෙන්න බෑ. ඒක උ දිගට දිගට වණු ගන්න. ඒ වගේ තමයි අර දක්ෂ යෝගාවචර මේ විරිය ආරම්භ කතාවේදී ඒ ආරම්භ ධාතුව පහු කරගෙන නික්කම ධාතුව වැඩ කරන ගමන් අනුප්පන්නානම් පාපකාරං අකුසලානං ධම්මානම් පහ උප්පාදාය කියන එක අඳුනන්නේවත් නැහැ යෝගාවචර. ඒක පිළිබඳව කියලා දෙන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි මේ සාමාන්‍යයෙන් ඒත් කියලා කියලා කියලාම මතු කරගත්ත સંદર્ભයක් තමයි මේ සැප දුක් වේදනා පිළිබඳව අපි සැප වේදනාට කැමැත්ත සහ දුක් වේදනාව ප්‍රහාණය කිරීම. ඒක ඉතින් අපි භාවනාජිත් කරනවා එදිනදා ජීවිතේ කාම ලෝකෙත් කරනවා. භාවනා ජීවිතයේදීත් ඉස්සල්ලාම තද බල අරමුණේ හිත පැවැත්වීම වශයෙන් සෑහෙන වීරියක් යොදවලා සෑහෙන දුකක් දරාගෙනයි යෝගාවචරයා නීවරණ ටිකක් අයින් කරගෙන අරමුණට මුණට මුණ දාලා පවත්වාගෙන ඉන්න පුළුවන් තත්ිය ඇති කරගන්න. ආහනේ ගතිය ඇති කරගත්තට පස්සේ ඒක සාර්ථක වුණොත් ඒ යෝගාවචරයට අරමුණේ කීකරුකමක් මුණට මුණ දාලා අරමුණ තියෙන ගතියක් සංසිඳීමක් ඒකේ සූක්ෂම භාවයක් ප්‍රනීත භාවයක් වැටෙනවා. වැටුණාට පස්සේ ටික වේලාවක් යනකොට ඒක දිගේ සමහර විටක පනහලා හුරුණා. දැන් මගේ හිතේ කෙලෙස් නැහැනේ අරමුණේමනේ හිත තියෙන කියලා ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒ தත්ත්වය යෝගාචර හොඳට කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන්. මේ වෙලාවේදී තිබුණේ මේ හිත පිරි පිරිහිච්ච තත්වයක් නීවරණ සහිත තත්වයක් කරගෙන කරගෙන යනකොට අරමුණට හිත හිටියා. එතකොට මට අරමුණේම හිත හිටිල්ලේදී අරමුණු රසය අරමුණෙන් මතුවෙන ධර්ම ඕජාව නිසා මේ වගේ ප්‍රමෝදයක් පහලක් පහල වෙලා ඒක දිගේ ගිහිල්ලා උන ටික වේලාවක් ගියාට පස්සේ මොකද වුනේ දන්නේ නැහැ. ඊට පස්සේ එක්ක හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයා දැන් කමඨාන් සුද්ධ කරගන්න ඕනේ කියන හිත චංචල කම්පන කරගෙන විජහට නැගිටිනවා. මෙතෙන් දෙන කන්න දැන් දන්නවා දැන් මොකද කරන්න කියලා. නමුත් ඒ දුක් වේදනා සුඛ වේදනා පහු කරාට පස්සේ නිසිනින්දේ තව පැත්තකට කියනවා විවේක බුද්ධියෙන් භාවනා කරන කෙනාට දකින්න පුළුවන් දේ තමයි ඊ ගාවට එනවා අවදියක් අදුක්කම සුඛ වේදනාව කියලා. දුකක් නැති සැපක් නැති මැදතන. අන්න එතනදී උනාට වැඩිය කුසීතලා නිඳට වැටිලා හෝ මේක පිළිබඳව කලබල හිතකින් සැකසහිත හිතකින් මේක ප්‍රශ්න කරන හිතකින් අවුල් කරගෙන හෝ යන කෙනාට කවදාකවත් මේ සැප දුක කියන මට්ටම ඉක්මවන්න හම්බ වෙන්නේ නැහැ. සැප දුක්ඛ තමයි ලෝකේ තියෙන්නේ කියලා සාමාන්‍ය සම්මුතිය. නමුත් නෑ ඒ වගේම තියෙනවා ඒ දෙකෙන් ඉක්මවන්න ඕනකමත් මනුස්සයර තියෙනවා. නමුත් කවදාකවත් කිසි කෙනෙක් ස්වයම්භූව කල්පනා කරන්නෙත් නෑ කල්පනා වෙන්නෙත් නෑ ලෝකේක ඇත්ත. මේ සැප දුක දෙක ගෙවම් කරන්න තියෙන එකම තැන තමයි සැප දුක දෙක නැති මැදපිලිවත හරහා. මේ තුන්වෙනි වින්දනය. මේක මෝහණීයයි. අන්ධකාරෝ විත අවිය අවිභූතෝ කියලා සඳහන් කරලා ඒක අන්ධකාරයේ වාගේ ඒක මෝහීය තත්ත්වයක් තියෙන. එතෙන් එනකොට අපිට නින්දට වැටෙන නැත්නම් සැකවත් කරගන්න. කවදාකවත් එහා පැත්තට යන්න බෑ. එතෙන්දී අපිට විවේකීය මේක පුහුණු කරන්න මේක වශී කරගන්න මේකත් එක්ක යාළු වෙන්න ඕනෑ කියලා මේ අදුක්කම සුඛ වේදනාවේ දැන් මේ තියෙන මේක සැපට දුකට වැඩිය බොහොම ප්‍රනීත දෙයක් අම්මා අප්පාවත් අත්දකපුන දෙයක් මාමවත් මීට කලින් අත්දකන දෙයක් දැන් මේක රකින්න ඕනෑ කියලා ඒ අදුක්කම සුඛ වේදනාව පවත්වන්න පුළුවන් කියලා කියන්නේම නිවන දන්න කෙනෙක් නැති කෙනා විහිං මේක අවුල් කරගන්න. ඒක රජ කෙනෙක් කිව්වලු කවුරු හරි බඹයක් දිග මකුළු දැලක් ගෙනාපු කෙනෙකුට ඇතෙක් බාට වස්තු දෙනවා කිය. ඉතින් මිනිස්සු විජහාට ගිහිල්ලා හැම මකුළු ධර්ම කඩන රජුල ගාඩ දූගෙන එනකොට අර බම්බේ කැඩෙනවා. කිසිම කෙනෙකුට බැරි වුණාලු විවේකීව රටේ තියෙන බම්බේ අධික මකුළු දාලා රජුරවන්න ප්‍රසාදන ප්‍රදර්ශනය කරලා ඒ රාජ්‍ය සම්මානය ලබා කුලප්පු. ඒ විනාඩිය රටේ මකුළු දාලා සේරම ඉවරෙන්නේ. ඔක්කොම ගිහිල්ලා කඩාගෙන එනවා දූවගෙන එනවා අනිත් එක්කනට ඉස්සෙල්ලා මකුළු දරපෙන එතකොට කැඩෙනවා. අන්න ඒ වාගේ මේ ආයාසයෙන් තොරව ආයාසයෙන් තොරව ආයාස කරන තියෙන සැප දුක දෙකට. ඒ දෙක ගෙවුවට පස්සේ හම්බෙන මේ අදුක්කම සුඛ අඳුරන්නේ නැති එකත් මේ වීරියේදිත් ඇති වෙන නෝපන්න නෝපන්නා වූ අකුසල ධර්ම පිළිබඳව හිත දැනගෙන ඒක තවදුරටත් අකුසල් නොයිපද වීම සඳහා නැත්නම් මේ තේ නඩත්තු කිරීම සඳහා කුසලය කුසලතාවය වීරිය අතින් තාම බොළඳයි කිව්වම මොන්ටිසෝරි පන්ති මේව මේ ඇති කරගත්ත අකුසල් කුසල් නැති අපි නැත්තම් හිතමු අකුසල් නැති අනුප්පන්නනං අකුපාපකානං අකුසලනං ධම්ම තත්වය දන්නේ නැති නිසා මේකට වැටුණාට පස්සේ අපි නිකන් කටුගේට දඟ ගෙදරකට වැටුණා වාගේ හරි වෙහෙසකර තත්වයකටපත් වෙනවා මොකද සංසාරේ පුරාම තටමන එකනේ කරලා තියෙන්නේ සංසාරේ පුරාම හැප්පෙන එකයි කරලා තියෙන්නේ කුසල් කරන්න හරි අකුසල් නැති කරන්න හරි දඟලලා තියෙනවා ඒ නිසා අකුසල් නැති තත්වයක් ආවට පස්සේ අකුසල් නැත්ත්වයේ මේකයි කියලා දැනගත්තේ ඒක ඉතින් නිවනට තමයි දෙවුනේ. ඒ නිසා කියනවා හැම කෙනාම විමුක්ති සතං කාමියෝ. හැබැයි එක ගෝතේක්වත් නැහැ. එක මේ මෝඩේක්වත් නැහැ. විමුක්තිය ලැබුණාට පස්සේ විඳින්න ඒකෙත් තටමන කට්ටිය තමයි අපිට හම්බෙලා තියෙන්නේ. විමුක්තිය විඳිනවා විතර බය දෙයක් අපේ ජීවිතේටම නැහැ. යුක්තිය සඳහා සටන් කරනකොට යමක් තියෙනවා. ඉතින් සතන් පාට කිය කියා ආ යම්මචන් කියන වැඩක් තියෙනවා. ආ මෙන්න තියෙන විමුක්තිය ගණින් කියන්න බලන්න. එකෙකුට පුළුවන් ද බලන්න එක තැනකට ලබාටලයි. ඊගා විමුක්තිය සටනවත් අඩු ගන්න ඕනේ. ඒ නිසා පාපක කුසල ධර්ම අඳුනලා දීලා ඒකට ක්‍රමවේදය කියලා දීලා පාපක අකුසල ධර්මයේ දුරු කිරීම සඳහා කටයුතු කරනවා කියන එක පුංචි ලේසි කියන්න දෙමේ මම මේ හදාන්නේ කරත හැකියි. මට වචෙන් කියයි මට කියයි දවස් 7ක් මට දෙනවනම් සාමාන්‍ය ලුණු මිටි කන මොලේකට කියලා දෙත හැකි. නමුත් හතේව හතක්වත් බෑ. ඔය නු අනුපන්නාව අනුපන්නානම් පාපකාණං අකුසලානං ධම්මානං න උපාදාය කියනකොට කිසි කෙනෙකුට ඉන්න බෑ. මොකද මේ තරම්ම සංසාර ප්‍රයත්න කරපු සංසාරයක් අපිට හම්බෙලා තියෙන්නේ. මෙච්චර කල්ම කෙරුවේ මේ කොහොල බවත් එක සෙල්ලම් කරනවා වගේ අර අහක තියෙන දෙයක් එක දඟලලා අවුල් කරගෙන එතකොට අර විවේක තැන දුන්නාට පස්සේ ඒක නිකන් කටු අයින වගේ කුඩල්ලා කොට්ට උඩ තිබ්බා වගේ අඳුරටමයි යදින්නේ තෙතමනේටමයි යදින්නේ අනේ අකුසල ධර්ම වල තියෙන හැටි මේක තමයි සූද්ධම නිර්වචනයේ අකුසල කියන එකට කොච්චර කුසලතාවයක් වෙන්නවත් ඉන්න බෑ පිසිදු දුන්නාට පස්සේ විවේකයේ දුන්නාට පස්සේ නිසද්තාවේ දුන්නාට පස්සේ කටුවනිනවා දරන්නම බෑ අඩු ගන්න මේක මොකද්ද කියලා ලියලා බලන්න හරි ආසාව තියෙනවා පහුරු කාලා බලන්න හරි ආසාව තියෙනවා. ඒකෙන්ම අර අනුප්පන්නානං අකුසලානං ධම්මානං කියන එක කෙලසෙනවා. ඒක නිසා තෑග්ග දෙන එක නෙවෙයි වැදගත්කම තියෙන තෑග්ග බාර ගන්න එකයි. ඕක හැබැයි අපේ ප්‍රසිද්ධ ප්‍රස්තාව පිළිවෙල. තෑගි දෙනවට වැඩිය වටනවා තෑග බාර ගන්න එක. එහෙම නැත්නම් තවත් කියමනක් කියන්න පුළුවන්. උපේන එක නෙමෙයි ප්‍රශ්නේ. උපේ උපදේ අරසා කරන එක. ඉතින් මේසු හරිය අමාරුවෙන් තමයි කීයක් හරි උපයාගත්තේ. ඒ උපයපොතේ පුදුමාකාර විදිහට ආරක්ෂා කරා. අද පුදුම කාබාසිනිය ලෝකයක් තියෙනවා. එවැනි මේ પરම්පරාවල් හතක උපයපු නැත්තරම් උපේනවා. නමුත් හතක් නෙමෙයි හතේව හතක් කරන තරම් වියදම් කරනවා. ඒ කිය අන්තිමට හැමදාම හිඟමනේ තමයි. ඒ නිසා මේ උත්හාන සම්පත්තියක් වශයෙන් හම්බ වෙන මේ කෙලස් නැති తত্ত্বය අනාරම්මන හිත අසංගෝහාරික හිත රකින්නයි කියන එක අමාරුයි ඒකේ පුද්ගල දෝෂයක් නෙමෙයි මොකද සංසාරේ පුරාම විව්‍යාපාර කරලා. සංසාරේ පුරාම අඩුවන්නේ පිං කරන්න හරි තටමලා තටමලා දැන් එක තැනක තිබ්බහම ඉන්න බැරි නිසා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෞප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තම් පක්කන්නාති පදාති කියන එක බොහෝම ගැඹුරුයි. හැබැයි ඉතින් සතුට වෙන්න කියනවනම් මේ ඔක්කොම ගාව තියෙන බව නම් කීයකින්. මේ සෑම කෙනෙකුට මෙතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් බොහෝමත්ම කලාතුරකින් තමයි කෙනෙක් මේ මේකයි මේ තියෙන්නේ කියලා අඳුනා ගන්න. අඳුනාගෙන ඒක වෑයමින්. එතන වෑයම කියලා කියන්නේ තටමන එක නෙවෙයි. එතන වෑයම කියලා තියෙන්නේ අන්ත දෙකට වැටෙන්න දෙන්නේ නැතුව හිට මේ වෙලාවේදී නින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැකයකට භාජනය වෙන්න දෙන්නේ නැතුව මේ තමයි මේ නිවනට යන්න ඉස්සලා හම්බෙන මේ පිරිසුදුකම නීවරණ නැති తত্ত্বය අරමුණත් එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් හිත කුලං වදින්නත් තනකපත් වෙන පහන් දැල්ල වගේ තියෙනවා. ඒ ධර්ම කොටාස වැටෙනවා. ධර්මයේ තියෙන ධර්මතා වැටෙන අවස්ථාවේ මේ තියෙන මේකෙදී ඉතින් නිතරම මේක බාධා කරගන්න තු සතතාභ්‍යාස වශයෙන් මේක මතුවෙන්න නිසිනින්දේ මතුවෙන්න දෙන එකයි යෝගාවචරකම කියන්නේ. ඉතින් මේක තමයි මේ සමතෙන් එහාට ගිහිල්ලා විපස්සනාවෙන් පමණක් දර්ශනා පහතබ්බා කියන එකටත් මේක අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේ தത്വයට ආවට පස්සේ මේක එහෙමම වෙන මොනවාක්වත් නොකර මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් අபிසල්ලේකිතාය වෙනවා. චේතෝ විවරණ සප්පාය එනවා. Tamanne තේරෙනවා මෙහෙම විවේකීව ඉන්නකොට වැඩියක්ම Taman අවුස්සන්නේ නිදිමත නිසාද වැටෙන්නේ. හිතවිලි නිසාද ඇවිස්සෙන්නේ. එහෙනම් මොන වගේ ධර්මතාවයක් නිසාද මට මේක දරා ගන්න බැරි කියන එක තමන්ම දැක ගන්න ඕනේ. බුදුහාමතුරු හිටියානම් අනේ උන්වහන්සේගේ තියෙන අර ආසයනුසේ ඥානෙට වැටෙනවා. අද කවුරුවක්වත් නැහැ. විවේක බුද්ධියෙන් ඉන්නකොට තමයි තේරෙන්නේ ආ මෙන්න මම නැගිටින්න හේතු වෙන්නේ මෙන්න මේ කාරණාවයි කියලා. අන්තිම හිත වැටිච්ච වීරිය නැතිම වෙච්ච පරාජිත වෙලාවේ ඔන්න තමන්ගේ හතුර පෙනී හිටිනවා. ඒක අඳුනගන්න එකයි. ඒක මේකයි කියලා දැනගන්න එක තමයි ඊගාව සටන සඳහා සටම් පාඩේ වෙන්න ඕනේ අපි. එනිසා අනුප්පන්නානම් පාපකානම් අකුසලාන ධම්මානම් න උපාදාය කියන එක බොහෝම ශාස්ත්‍රීය වැඩක්. ඒ වගේම තමයි උප්පන්නානම් පාපකාරං අකුසලානම් ධම්මානම් පහානාය කියන එක උපන් අකුසල පාපක ධර්මයේ ප්‍රහාණය කියන එකත් අමාරුයි ඒ වුණාට අනුන් කෙනෙකුට යන්තම් හරි උදව්වක්වත් කරතයි මේ ශබ්ද නැත්තනක් ඇති කරලා දීලා හරි එහෙම නැත්තම් මේ වේදන නැති වෙන්න මේ සක්මන් කරන්නට ව්‍යාපාර ව්‍යායාම කරන්න හරි එහෙම හරි කරලා හිති දෙනවා නම් මේව ගණන් කරලා හරි කමන්නේ කියලා ක්‍රම හරි කියලා දෙන්න පුළුවන්. නමුත් මේ අනුප්පන්නානම් පාපකානම් අකුසල ධම්මානම් න උපාදාය කියන එක මොනම තාලකින් වත් කියලා දෙන්න බෑ කර දෙන්න බෑ. ඒක ඉතින් අර ආශ්‍රයයක් වතුරේ ළඟට ගෙනියන්න පුළුවන් ඒකට හොවන්න බෑ. ඒකට අශ්ව භාෂාවෙන් කියන්නත් බෑ බීපං කියලා. ගෙනියන එක නම් ඔය නාස්ලනුවක් දාලා කොනේක් හරි ගෙනිතයි. මොකක් කට කලියාව දාලා අස්සෙක් හරි ගෙනිතයි. එනොත් ගෙනිත පස්සේ බොන්න නැත්තම් මොනව කරන්නේ? අන්න ඒ වගේ අපිට තියෙන්නේ මේ ලැබිච්ච සපකට ලැබිච්ච අවස්ථාව තියෙන සුන්දරත්වය දැක ගන්න බැරි කම. එනිසා වීර්ය ගැන කියලා දෙනකොට මේ අවස්ථා තුන ඊට වැදගත්. අධික වීර්යයත් මන්ද වීර්යයත් අතරමැද අවස්ථාවක් කියන එක මේකෙදී මුලදී යෝගාවචර ගොඩාක් වෙලාවට කරන්නේ අධික වීර්ය ජීවිතයේ පටම වයසේ භාවනා කරන තරුණ පිරිසකෙත් තියෙන අධික වීර්ය එයත් ඉක්මනට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඉක්මනටම රණ්ඩු කරලා මේ අරමුණ කීකරු කරගන්න හදනවා අසාර්ථක වෙනවා කියන එක නෙවෙයි නමුත් අසාර්ථක භාවය වැඩි කොහොම කරලා කරලා තමයි තේරුම් අරගන්නේ ආයුධයක් තියෙන එකේ හයියම නෙවෙයි ඕන කරන්නේ ආයුධ ශිල්පයක් අවශ්‍යයි ආයුධයට අත සුකනම්ය කරගන්න ඕන කර්මන්නේ වෙන්නේ එතකොටයි කඩුව කැපෙන මට්ටම නෙමෙයි යුද්ධෙන් දිනනවායි කියන්නේ. කපුව කැඩුව කැපුණට ඒක හරියට අත සුකනම්ය කරගෙන පලියත් එක්ක වැඩ කරනවා තමයි සතුරගේ දුර්වල කන්දක් ගන්න පුළුවන් වෙන්නේ. තමයි මේ වීර්ය චෛසිකයත් ගොඩක් තියෙන එක නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඒක හරියට යොදාගත්තට පස්සේ යම් ප්‍රමාණයකට තඩමාරු වෙන්න පටන් අර ගන්නවා. අන්න ඊට පස්සේ ඒ වීර්යයෙන් වීර්යයක් අවශ්‍යයි. මේ දැන් තියෙන්නේ හිස් ඉදමක්. ඒ වෙලාවේදී දකින්න ලක්ෂණ තමයි ඒ තමන්ගේ හිතට ඒ වෙලාවේ රූප සම්බන්ධ කරන ඇහි ක්‍රියාකර්මාන්තයක් නැතුව යනවා. ශබ්ද සම්බන්ධ කරන කණේ සම්බන්ධතාවයක් නැති වෙනවා. ගන්ධ සුවඳ සම්බන්ධයෙන් නාසී ක්‍රියාකාරීත්වයක් නැති වෙනවා. වචන කතා කිරීම රස බැලීම සාක්කාර සම්බන්ධයෙන් කටේ දිවේ සම්බන්ධතාවයක් නැති වෙනවා. ආස්වාද ප්‍රසවාස කරන කෙනා නම් ආස්වාද ප්‍රසවාස සහ කාය අතර සම්බන්ධතාවයක් නැති වෙනවා. පිම්බි මෑකිලිම කරනවා නම් පිම්බි මෑකිලිමත් නැති වෙලා හොඳට තැම්පත්කමක් එනවා. එතකොට මේ සේරගේම එකතුවක් වාගේ මුළු කයම වැටහෙන නැත්නම් මුළු භවයේම වැටහෙන ඉන්න බව නොමැරිච්ච බව නිින්ද ගිහිල්ලා නැති බව ක්ලාන්ත වෙලා නැති බව වැටහෙන తত্ত্বය ඊටාමත් වැදගත් తত্ত্বයක් නිවන් දැකපේක නෙවෙයි නමුත් නිවනට යන්න ඉසලා යෝගාවචර වැටහෙනවා මෙතන දැන් කෙලස් කියලා ගන්න දෙයක් නැහැ සතිය තියෙනවා. ඒ නිසා සතිය වග බලා ගන්නවා අලුතෙන් එන්නේ නැති වෙන තාලෙට. වීරියත් වැඩ. ඒ නිසා වීරිය කාවල් මුර කාවල් දාලා තියෙනවා. ඇතුළත දැන් බලකොටුව අරසයි. නමුත් මේ ආරසක தત્ත්වයේ තියේදී නින්දට වැටුනොත් මොකද වෙන්නේ? පාලුගේ වලම් බින්ද වගේ ආය කෙලස් වලට ඉඩ එනවා. එහෙම නැත්නම් මේ දැන් මම ඒකට කමටහන් සුද්ධ කරන්න මට දැන් අරමුණු පේන්නේ නැහැ. මොකද කරන්න ඕන මොනවද මෙනෙහි කරන්න ඕන කියලා අපි හිතට සැක කංකා යොදා ගන්න පටන් අරගත්තොත් අර ලැබිච්ච එක කිසියෙත්ම බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඒ තමයි මෙතන කංකා විතරණ විසුද්ධිය කියලා මේකේ ඔය මේ විසුද්ධි මාර්ග විසුද්ධි ක්‍රමයේ පෙන්නන්නේ ඒ කංකා විතරණ විසුද්ධියට යනකොට අපිට තේරෙන්න සිද්ධ වෙනවා මේ தත්ත්වයට ආවට පස්සේ අනුප්පන්නානං අකුසලානං ධම්මාන න උපාදාය කියලා මේක මට පැයක් දෙකක් තුනක් ආදි වශයෙන් දිගට පැවැත්වීමේ වීරියක් ඕනේ වීරියට වීරියකෙන් නම කිව්වට එතෙන්දි කරලා තියෙන මේ ලැබිච්ච සම්පත්තිය බාධා නොකර ගැනීමේ தත්ත්වය. ඊට පස්සේ තමයි අනුප්පන්නානම් කුසලානන් ධම්මානං උපාදාය චන්දං ජනිති වායමති විරියං ආරපති චිත්තම් පග්ගණාති පද. ඊට පස්සේ තමයි මේ විපස්සනා ඥාන පහළ වීමක් සිදු වෙන්නේ. එනිසා සම්මසන ඥානයේ දක්වාම මේ කෙරෙන වැඩවල තියෙන්නේ විපස්සනාට පාදම සකස් කිරීමක්. ඊට පස්සේ ඇති වෙන උද්‍යප්පේ ඥානයේ තමයි ඉස්සල්ලාම විපස්සනාට අපි නියම විපස්සනාට පාතබීමක් කරන්නේ. ඉතින් අර සම්මසන අවස්ථාව වෙනකොට අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා සෑහෙන දුරට මතුවෙනවා. අරමුණ බොහෝ ගෙවි යන තත්ත්ව ඇති වෙනවා. සම්පූර්ණ වටහා ගන්න බැරි තත්ත්ව එනවා. ආයෙත් අරමුණ එනවා. ආයෙත් අරමුණ නැති වෙනවා. ආයෙත් අඟ නලිනවා. ආයෙත් අඟ තැම්පත් වෙනවා. ආයෙ සද්ද ඇහෙනවා. ආයෙ සද්ද නැහැ යනවා. ආයෙත් හිතවිලි එනවා. ආයෙත් හිතවිලි නැතු යනවා. උන්නෝ දෙක මැද නිකන් රත්තරණක් සුද්ධ කරන ආචාර්ය වගේ ගින්නට දානවා වතුර දානවා ගින්නට දානවා වතුර. ඉතින් මේක මේ වෙහෙසක් මේක මහා කරදරයක් මේක මා මේ කෙනහිල්ලක් කියලා බාරගත්තොත් උන්දගේ කෙලස් කැපෙන්නේ මේ කෙනහිල්ලක් නෙවෙයි මේ තමයි මේ රත්තරනේ මල හරින හැටි අන්න ඊට පස්සේ තමයි වතුර දැමීම සිදු කරන්නේ රත්තරන් වතුර දැමීම කෙලස් කුණුවන්ත දෙයට රත්තරන් වතුර දාන්නේ අන්න ඒක තමයි ඊට පස්සේ අනුප්පන්නානම් කුසලානන් ධම්මානං උපාදාය නෝපන්නෝ කුසල් ඇති කිරීම සඳහා ඒ නිසා අපි කියනවා ආගමේ තියෙන කුසල් කරනවා කියන එකක් තියෙන පින් කරනවා කියන එකක් පින් කරන්න ඉස්සල්ලා මේ භාජනේ පොඩ්ඩක් සූද්ධ කරගන්න ඕනේ දෙනක් ගාවට ගිහලා කිරි කන්න ඉස්සලා බුරුල්ලයි පසපැත්ත හොදන්ටි කර ගන්න ඕන. ඒ වගේම ගෙනියන භාජනේ හොදන්න ඕන. ඊට පස්සේ අත් දෙක හොදලා ඊට පස්සේ තමයි අර පිරිසුදු භාජනයට කිරි ටික දෝවගන්නේ. එතකොට ගිය ගමන් අර ගොම ගොඩේ අර පරණ භාජනෙට බඳලා අතත් හොදන්න නැතුව කිරි ගත්තොත් ඒ කිරි කලෙයි ගොම කඳුලක් වටනොත් ඇති. මුත්‍රා කඳුලක් වටනොත් ඇති. ඔක්කොම ගල් ගහනවා. ඒ නිසා මෙතන තියෙන කලවම කෙලෙසුයි නික්ලෙස් තත්වයේ කලවම් වුණාට පස්සේ ඉතින් කොච්චර කෙරුවක්වත් ඒකේ පිරිසුදුවක් ගන්න බෑ. ඒ මෙහෙම නැතුවත් බෑ. එහෙම නැතුව කියන්නේ කුසල අකුසල දෙක තේරුම් ගන්න මේ දෙක නැති ලෝකෙකත් බෑ. මේ දෙකමත් අවශ්‍ය බව තේරුම් ගන්න එක තමයි මේකේ තියෙන වටිනා දේ. කුසීතකම අත්‍යවශ්‍යයි වීර්ය තේරුම් ගන්න. වීර්ය අත්‍යවශ්‍යයි කුසීතකම තේරුම් ගන්න. මේ දෙකම තේරුම් ගත්ත දවසේ ඒ පුද්ගලයාගේ මේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය තමා දල් කුසල චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදාති කියන අපේ මේ තුන්වෙනි සම්මප්පදාහණයට යනකොට කියන්න තියෙන්නේ කුසීතේන කම්පතිති සති බලං කියලා කුසීතකම හොඳටම වැටහෙනවා. දැන් තේරෙනවා මේ අරමුණ නැති වේගෙන යනකොට ඇඟ සීතල වේගෙන යනකොට මේ හිත එකතෙන් යනකොට දැන් මේක වේලාවක ඩොක් ගාලා ගැසිලා ඇහැරෙන වෙලාවල් එනවා. විස්තර කියා ගන්න බැරි තංගෙට ආවට සැලෙන්නේ නැහැ. ඒක මේ මේ මගේ වැරද්දක් කියලා බාර ගන්න. මේ කෙලෙස් ස්වභාවය තේරුම් ගන්න. මේ කුසීත ස්වභාවය කියලා තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ඊ ගාවටත් ගත්ත ඡන්දය අතහරින්නේ නැහැ. නිින්දෙන් ආවට පස්සේ ආය අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වගේ ආය වැඩ භාවනා කරගෙන යනවා. එහෙම කරනට ආය නිින්දට වැටෙනවා. ආයෙත් ඒ වගේම මේ අතහරින්න නැතුව දුර නිক্ষේප කරන්න නැතුව දිගට කරන්න නම් මේ සතියේ ඒක රස භාවයක් එන්න ඕන. සතිය ඒක රස භාවය කියලා කියන්නේ කුසීතකමටයි වීරියටයි දෙක අතරමැද සම ඒකට කියන්නේ සම වීරියටත් සම්ම එක දැනීමක් අවශ්‍යයි. එකාකාර දැනුමක් අවශ්‍යයි. තදුපග වීර්ය වාහනතා කියලා කියලා තියෙනවා මේ අධික සමාධියට යන්න දෙන්නේ නැතුව අධික වීර්යයට යන්න දෙන්නේ නැතුව අධික සද්ධාහට යන්න දෙන්නේ නැතුව අධික ප්‍රඥාට යන්න දෙන්නේ නැතුව ගැළපෙන ප්‍රමාණයේ වීර්ය පැවැත්වීම සතියත් එක්ක අත්වල් බැඳගෙන විවාහ වෙලා කරන කටයුත්ත. එතෙන්ට එනකොට නම් යෝගාවචරයට අමානුෂික හැපයක් ඇති වෙන්න පටන් ගන්නවා රතියක් ඇති වෙන්න පටන් ගන්නවා මේක මෙතෙක්කල් සංසාරේ නොවිච්ච දෙයක් කියලා ඒ කියන විරිය හරියට අර මැද මට්ටමේ කුසීතකමට යන්න දෙන්නේ නැතුව අධික ඇවිසිල්ලකුත් නැති වීරිය ගොක් සරල සමාන්තරයි සතියත් එක්ක ඒකට ඒ වීරියට මුළු භවයම මුළු ජීවිතේම මුළු පංචස්කන්ධෙම එක ගුලි වෙලා ඒක රස වෙලා තමයි තේරෙන්නේ ඒක ඉතින් අර වීරියෙන් මෙනේකුත් නෙවෙයි දැනුමෙන් මෙනේකුත් නෙවෙයි ප්‍රාර්ථනාවෙන් මෙනේකුත් නෙවෙයි සියල්ලක මෙනේ එකක්. ඒක ආවට පස්සේ නම් තේරෙනවා අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දී කියලා යම් කිසි කෙනෙක් කියන්න හදනවනම් ඔන්න ඕකට කිය හැකියි. ඒ පුද්ගලයාට තේරෙනවා තියෙන තාක්කල් මේ సంతානේ කෙලසෙන කෙලෙස් මම නිසාමයි. කවුරක්වත් නිසා නෙවෙයි. කෙලසෙන හරියක් කෙලසෙන්නේ මේ දැන් මයි. මෙතනමයි. ඊයේ කෙලසීමක් කියන එකත් බුද්ධ ශාසනයේ කෙලසීමක් ගණන් ගන්න බෑ. වෙන තැනක කෙලසෙනවයි කියන එක ගණන් ගන්න බෑ. මම දැන් මෙතනමයි. ඉතින් එහෙමනම් අපි සර්ව බලධාරීනි. අපිට ඇති වෙන තේරම කෙලෙස අපේ අතේ ඔක්කොම අතින් අයින් කිරීමත් අපේ අතේ. අන්න එතකොට එනවා සමරස භාවයක්. එතකොට සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියනවා සමරස වෙනවා. ඇහ කන දිව නාසය කය මන කියන ඉන්ද්‍රිය ධර්ම සමරස වෙනවා. කුසීතකමයි, පිරිය වැඩිකමයි, මැද හිතයි සමරස වෙනවා. සැපයි දුකයි අදුක්කම දුකයි සැප සමරස වෙනවා. තේරම සමරස වෙනකොට හරියට පොලොස් ඇඹුලක ඔක්කොම පදම හරි ගියාම සුවඳක් රසක් අතර මිරිකනකොට ගාන පොඩි වෙන ගතියක් ලස්සන රංගුවම් පැහැයක් අන්නේ ගතියක් එන අන්නේ පදමෙන්ට පටන් අර ගන්නවා ඒක මගේ නෙවෙයි. ඒක Tamanට අයිති ඥානයක ධර්මමය මේ දායාදයක්. එතෙන්ට එනකම් මේවා පදම් කිරීම තමයි යෝගාවචරය මේ කල් ගල්වල පාරක පරණ ජරබර වෙච්ච බර කරත්තයක් අරගෙන යනවා වගේ ජරබරස් ජරබරස් ගහලා එහාට තැල්ලි තැල්ලි මෙහාට තරන් තරන් ශබ්ද කර කර යන්නේ. ඊළ දවසක මේ වීර්ය ආපු දවස තේරුම් අර ගන්නවා මේක manussකමට ගන්න පුළුවන් වුණාට මෙතෙන්ට ආවට පස්සේ manussත්ව ඉක්මවනවා. මේ ඉන්දිය ධර්ම ඉක්මවනවා. ආනේ වීර්ය ආවට පස්සේ තමයි ඒ මේ උපයාගත්තා වූ කෙලෙස් ආපසු අත නෑර බුද්ධියට සින්න කර ගැනීමේ භාවනාව පරිපූර්ණා කියන විදිහට භාවිත බහුලීගත තත්ත්වයට යන්න ඉස්සල්ලාම අර තුන්වෙනි මට්ටමේ සමාදන් වෙන්න ඕන. සමාදන් වුණාට පස්සේ මේ පුද්ගලයා ඉදිරියට යන්න පටන් ගන්නවා. ඇත්තම කියනවනම් ඉන් එහාට වීර්යයක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ අර ගැම්මට තමයි යන්නේ. දෙකේදිත් තුනේදිත් වීර්ය බොහෝම අඩුවෙන් පාවිච්චි කරනවා. එකේදී නම් පළවෙනි ගියර එකේ වගේ <coughs> හරියට තෙල් පිච්චෙනවා වීර්ය පාවිච්චි කරනවා. දෙකේදී සමබර වෙනවා. කුසල් උපදින්න පටන් අර ගන්නකොට හා ලැබිච්ච සැප විඳගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. හතරට යනකොට නිකන් වාහනයක තියලා ගෙනියනවා වගේ. ධර්ම රතේ තියාගෙන නිවන දිහාට නිස්සද්ද ගමනක් ගෙනියනවා වගේ යන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා එතකොට වීර්ය ගැන කතා කරන්නේ අමුතු සාහල එතකොට පේන්නේ විරිය කර දෙන සම්පත්තියක් විදියට. කුසල අකුසල දුරු කිරීමේ වීර්ය මුල් වීර්ය හරීම මේ වියදම් අධිකයි. හැබැයි මේ ඉන්න හුඟ දෙනෙක් දැන්ට ඒ ටික කරගෙනයි තියෙන්නේ. දන්නේ නැත්තේ අර ඊගාව තත්ත්වයන් වලට එනකොට தත්ත්වයට ගැළපෙන தත්ත්වයට තරම් වෙන ආකාරයට ඒව ආරසා කිරීමේ ශක්තිය දනි නැති නිසා අපි නැවත නැවතත් එක්ක පිරිනව නැත්නම් පිරිුණයි කියලා හිතාගෙන හිතාගත්ත ගමන් ලාමක වැඩ වෙනවා. හිතාගත්ත ගමන් වංචනික ධර්ම වෙනවා. අපි සම්පූර්ණ මේ කරගෙන ඉන්න රහතන් වහන්සේලා කියන හැකියමගේ කටයුතු කරන ගත්තොත් මේ අදිමාන්‍යයක් දෙන්න හදනව නෙවෙයි. එතකොට අපි අදින් කෙලෙසන ප්‍රමාණය අඩු වෙනවා. අපි වෙච්ච දේ ඕන එකක් වෙච්චාවයි කියලා ඊගාට හැදෙන්න උත්සාහ කරනවා. මේක තමයි වීරියවන්තයාගේ ලක්ෂණය. විරියවතෝපන කිං නාමන සිජ්ජති මොනවද උන්දට විඳගෙන යන්න බැරි. කවවම කවදාකවත් පිට කෙනෙක්ගෙන අපේක්ෂාවක් නැහැ. හෙට කියලා චිත්තක්ෂණේ වෙනසක් නැහැ. වෙන තැනක කියලා අපේක්ෂාවක් නැහැ. මෙතනමයි, දැන්මයි, මමමයි. ආනේ වීර්ය තමයි අපි මේ කුචිතකමටත් අධික වීර්යටත් දෙක මැද සමබර කරන්නේ. ඒ නිසා මේ මේක අපි නිතරම සාකච්ඡා කරන මාතෘකාවක්. ඒ වුණත් විරි ආරම්භ කතා නිතරම ඇහෙන්න සලසන්නේ කියලා තියෙනවා. ඒක මේ අකිච්චලාභී, අකසිරලාභී, නිකාමලාභී විදිහට ලැබුණොත් විතරයි යෝගාවචරයට නිසිනින්දේ මේ කරගෙන යන වැඩවලින් හරි මැද මාස තෝරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තෝරගත්තට පස්සේ ලොකු වගකීමක් තියෙනවා. තෝරගත්තේ නැති අයට ඒක කියලා දෙන එක ඒක වගකීමක් නෙවෙයි ඉබේම කරන දෙයක්. ඒක තමයි ශාසනය පවතින ක්‍රමය. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් අපි දැන් සෑහෙන ආයෝජනයක් කරලා තියෙනවා මේ මෑද හරියට සමබර භාවය රැකගෙන ඒකටට ගිහිල්ලා ආදර්ශයක් වෙහිලා අනික් අයටත් ඒකට ආදර්ශයක් ඇති කරගෙන විදි ආරම්භ කතාවක් මිස කුසීත කතාවක් කරන්න එපා. එහෙමනම් නොකර ඉන්න එක හොඳයි. අර බුරුමේ පන්දිසාංශ කිව්වේ එහෙනම් ගිහිල්ලා බුදිය ගන්න එක ඊට වැඩිය හොඳයි කියලා. මොකද ඒකට දෙවන්නේක් සම්බන්ධ වෙන්නේ නැහනේ. කවදාකවත් බුදින එක හොඳ වැඩක් නෙවෙයි. නමුත් මේ විරිය ආරම්භ නැති අනම්මනම් කතා කරන්න ගියාම ඔහු මිට දෙන එකනත් අහු වෙනවා. ඊට වැඩි හොඳ බුදිය ගන්න එක. නම් හොඳම වැඩේ තමයි Taman ඒ Tamanගේ විරිය ආරම්භ කරලා ගන්න කරන ගමන් ආදස් දෙන ගමන් ඒ කරනවා නම් කරන්න විරිය ආරම්භ කතාවක් නැත්තම් නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා මේක අபிසල්ලේකිතාවක් කුසල් කුලවා දැලීම අකුසල් කුලවා දැමීමක් චේතෝ විවරණයක් තමන්ගේ හිතේ තියෙන අඩුපාඩුකම් පෙන්වා දැක්වීම ඒ සඳහා කළ යුතු මේ දස කතා වස්තු තමයි සරුවචාන්සේ සඳහන් කරන්නේ නොපැසවන ලද චේතෝ විමුක්තිය පැසවා ගැනීම සඳහා නොමුහු කුරවා ගියා වූ චේතෝ විමුක්තිය මුහු කුරවා ගැනීම සඳහා ඉන් සිළු දෙනාගම પરමාර්ථය ඒකනම් ඒකට මේ තියෙන දේවල් එකලස් කර ගැනීම මිස දේවල් වල අඩුවක් පේන්න නැහැ නිසා සියලු දෙනාටම මේ කල්යාණ මිත්‍ර ඇසුර තුලින් බණ ඇසීම තුලින් තම තමන්ගේ සීලය තුලින් මේ පදම මේ එකලස වාවහ වැටහිලා සාසනයට අත්‍යවශ්‍ය කරන්නා වූ ඒ විවසනා ඥාන තමන් තුළින් පහළ කරගෙන අනුන්ටත් උදව් කරගෙන එහෙම නැත්නම් අභ්‍යන්තර සාසනය තනාගෙන බාහිර සාසනය තනාගෙන සැනසීමට මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා තියෙනවා නම් මම ආරාධනා කරනවා